චන්ද්‍රානි මහත්මිය අවසරයි ගරු ස්වාමීන් වහන්සේ අද යාම හොඳින් තේරුණා මේ අනිත් සූත්‍රත් අපි එකතු කරගන්නේ කොහොමද කියලා තේරුණා. ඒ කියන්නේ අපි සබ්භාසාව කරනකොට විතක්ක සන්තාන සූත්‍රය ඕනනම් තවත් සූත්‍රය ඒක ඒක අතිවිශිෂ්ට ලෙස පැහැදිලි වුණා. දැන් මාට තියෙන ප්‍රශ්නේ දැන් අපි උත්සාහ කරන්නේ ස්වාමීන් වහන්සේ මෙතන අපි පංච ඉන්ද්‍රිය අපේ දියුණු වෙනවා. භාවනා කරලා මේ කටයුතු මේ විදිහට කරනකොට අපි හිතමු අපි ආනාපාන සතිය හෝ සතර සතිපට්ඨානේ හෝ යම් කිසි උපක්‍රමයකින් දියුණු කරනකොට පංච ඉන්ද්‍රිය දියුණු වෙනවා. මෙතන මේ සද්ධා විරිය සති සමාධි සමාධි ප්‍රඥා. එතකොට ස්වාමීන් වහන්සේ ඒක පංච බලයක් බවට පත්වීමද මේ තීරුම් කරේ. අන්න ඒකයි ඔව් ඇත්තටම ඒක තමයි. ඒ කියන්නේ දැන් මේවා ඉන්ද්‍රිය ධර්මයක් වෙන්නේ නිකම්ම නෙමෙයි. ඇත්තටම ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙනකොට ඒක බල ධර්මයක් හැටියටත් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි අපි තුල වීරය තිබුණු පමණට ඒක ඉන්ද්‍රිය ධර්මයක් හෝ බල ධර්මයක් බවට පත් වෙන්නේ එය ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් බවට පත් වෙන්නේ ඒ වීරයෙන් අර උපන් උපන් අකුසල ධර්ම දුරු කරමින් වීර ප්‍රමුඛව අදාළ නිර්වාණගාමිනී මාර්ගයේහි අපේ මනස මෙහෙවන්න හසුරවන්න තරම් වීර ප්‍රබල වෙනකොට තමයි ඒ වීරය ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් කියලා හඳුන්වන්නේ. එතකොට ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ අවශේෂ චිත්තචෛසික ධර්මයන් Tamanට අනුකූලව Taman යන දිශාවට හසුරවන්නට දක්ෂ වෙනවා. එතකොට ඒ ඔව් එහෙම හසුරවන්නට පුළුවන් නම් ඒ වීරය සමත් වෙන්නට ඕන ඒ වෙලාවේ අකුසල ධර්ම මැඩපවා ගන්න. එතකොට ඒකම තමයි බලය හැටියට හඳුන්වන්නේ ප්‍රතිවිරුද්ධ ධර්ම ප්‍රහාණය කිරීමේ, දුරු කිරීමේ, ඛණ්ඩනය කිරීමේ, ඒවැ ශක්තිය හීන කිරීමේ හැකියාවේ වීරය තුන තියෙන්න එතකොට සාමාන්‍ය දුර්වල වීරයකට ඒක කරන්න බෑ. අර කියන කුසල මූලික වීරය හොඳට ශක්තිමත්ව අවදි කරගත්තාම තමයි ඒක ක්‍රියාවට නැගෙන්නේ. දැන් අපි ඉස්සරලත් උදාහරණයක් හැටියට කිව්වේ දැන් වතුර ගත්තාම ඒ වතුරේ අනිත් ධාතු කොටසුත් තියෙනවා. හැබැයි ආපෝ ධාතුව තමයි එහි බහුලව තියෙන්නේ. ඒ නිසා ඒක ජලයේ හැටියට ක්‍රියාත්මක කරනවා. අන්න ඒ වගේ අර අවශේෂ වැඩ කටයුතු කරනකොටත් වීරය තියෙනවා. හැබැයි වීරය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්න ඒක වඩා ප්‍රබල වෙන්න ඕනේ. ඒක බලවත් වෙන්න ඕනේ. බලවත් වෙනකොට වීරයෙහි ක්‍රියාකාරීත්වය පැහැදිලිව ප්‍රකට වෙන්න ගන්නවා. ඒ අවස්ථාව තමයි ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් හැටියට හඳුනාගන්නේ. තව තේරුම්ගේ එක තමයි ස්වාමීන් වහන්සේ අපි හරියට ධර්මය අහලා හරියට අවබෝධ කරගත්තොත් විතරයි මේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ නිර්වාණී කියන මාර්ගයට පිවිසෙන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යයෙන්. ඔව් ඒ කියන්නේ දැන් ඒ කියන්නේ අපි හරියට මේක තේරුම් ගත්තේ නැත්නම් පුහුණු කිරීමේදී ගැටලුමක් වෙනවා. දැන් අපිට නිකන් යමක් වටහාගෙන පටලැවිලි සහිත වුණත් ඉතින් ඒක ධාරණය කරගෙන ඉන්න ගැටලුවක් නෑ. හැබැයි අපි ක්‍රියාවට නම් වණ්ඩ ගියාම තමයි ඔන්න ගැටලු මතුවෙන්නේ. එතකොට තමයි අපි මේක හරියට තේරුම් අරගෙන නැහැ කියන බව වැටහෙන්නේ. ඉතින් ඒ නිසා මේක ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමම තමයි අපි හරියට වටහාගෙන තියනවද නැතිද කියන එක අපිට තේරුම් ගන්නටත් තියෙන එකම උපාය මාර්ගය භාවිත කරලා බලන එකම තමයි. අනිත් එක ඒ මාර්ගේ යන්න පුළුවන්කමකුත් එනවා කල්පනා කර කර ඉන්න ඕනේ දෙවෙනි දවසේ කරනකොට කොහොමද එදා කරේ ඒව අදහස් ඔක්කොම හිතේ තියෙනවා මේ විදිහට කිවති ඔව් ඇත්තටම දැන් සති සම්පජඤ්ඤයෙන් යුක්තව අපි ඒකට යුක්ත කළොත් ආයේ දෙවනි දවසේ අපිට ඒක ගැන හිත හිත ඉන්න ඕනේ නමුත් අර අපිට ඒ කරන ක්‍රියාව දැන් අර ඉස්සල්ලා මහත්මිය කිව්වා වගේ නිකන් අර දඟල දඟල ඉන්නකොට අහම්බෙන් මතුවෙන තත්වයක් වුණොත් එහෙම අපිට ඒක නැවත අවදි කරගන්න අපිට තේරෙන්නේ කොහොමද එතනට යන්නේ කියලා. ඉතින් අන්න ඒ නිසායි අපිට සති සම්පජඤ්ඤය ඕන වෙන්නේ මේ පුහුණුවේදී. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. නමස්කාර. ඔබ වහන්සේට තව තවත් ධර්මයේ අපිට දේශනා කිරීමට හැකියාව ලැබේවා සාදු සාදු